ශාසනාව දේශකයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරී විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනී ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිතු පූජ්‍යපාද හිඟුරි පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ දීඝනිකායේ උදුම්බරික සීහනාද සූත්‍ර දේශනාව ඇසුරින්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 යේන භගවතා ශාවකා විනීතා අස්සාසප්පත්තා පටිජානಂತಿ අජ්ජාසයන් ආදි බ්‍රහ්ම චරියන්ති සදහවත් පින්වත්නි දැන් මේ පින්වත් පිරිස මේ සෝදානම් වෙන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව දීඝනිකායේ තුන්වෙනි කොටසේ උදුම්බරික සීහනාද සූත්‍ර දේශනාව අපට ආයතනයෙන් ලැබුණු මාතෘකාව මේ දේශනාවේ පින්නතුණි කෙටියෙන්ම සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේගේ පිළිවෙත් මග මේ දේශනාවට මූලාරම්භය සිද්ධ වෙන්නේ මේ විදිහට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කාලේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. ගිජ්ජ කියලා කියන්නේ ගිජු ලිහිණියට, කූට කියලා කියන්නේ පර්වතයට. ඒ පර්වතයේ පින්නතුනි පහළින්දන් බැලු බැලමට පේන්නේ ගිජු ලිහිණියගේ ඔළුවක් වගේ. ඉතින් මේ ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ රජගහ නුවර හිටියා පින්නතුණි උදුම්බරික කියලා තාපසෙක් මේ උදුම්බරික තාපසයාගේ බිරිඳ තමයි උදුම්බරිකා කියලා කියන්නේ මේ උදුම්බරිකා කියන බිරිඳ තමන්ගේ ස්වාමියාට එහෙම නැත්නම් තාපසයට උදුම්බරික කියන තාපසයට තාපසාරාමයක් හදලා දුන්නා. මේ තාපසාරාමේ උදුම්බරික කියන තාපසයා ඉන්න වෙලාවේ 300ක් පිරිස, ඒ කියන්නේ තාපසවරු 300ක් මේ උදුම්බරික කියන ආරාමයට ආවා. ආරාමයට ඇවිල්ලා කතා සල්ලාපේ එම නැත්නම් මේ කතා බහ කර කර හිටියා 300ක් එකතු වුතන පින්නතුනි ලේසි නෑ මහ ගෝසාවක්. මහ ගෝසාවෙන් මෙහෙම කතා කර කර ඉන්නකොට උදුම්බරික තාපසයා මෙතෙන්ට ආව පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ බොහෝම හොඳ ශ්‍රාවකෙක් හිටිය සන්දාන ගෘහපතියා කියලා. මේ සන්දාන ගෘහපතියා ආවේ රජගහ නුවරට යන්න කවුරු බලන්නද බුදුහාමුදුරු බලන්න. සන්දාන ගෘහපතියා කල්පනා කළා මේ වෙලාවේ තථාගතයන් වහන්සේ භාවනා කරන වෙලාව. එනිසා එතනට ගියොත් බුදුහාමුදුරන්ට ලොකු බාධාවක් වෙනවා. එනිසා සන්දාන ගෘහපතිය කලේ මොකද්ද? මේ ළඟපාත තිබුණු උදුම්බරිකා කියන ආරාමයට එහෙම නැත්නම් මේ තාපසාරාමයට සන්දාන ගෘහපතිය ගියා. මේ උදුම්බරික කියන තාපසය ඈතම දැක්කා සන්දාන ගෘහපතිය එනවා. එන තාපසාරාමයේ පැත්තට. මේක දැක්ක මේ උදුම්බරික කියන තාපසයා තමන්ගේ 300ක් පිරිස නිහඬ කළා. කෑ ගහන්න එපා. කිසි කෙනෙක් සද්ද කරන්න එපා. තථාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ළඟම හිතවත්ම ශ්‍රාවකේ අපේ ආරාමයට එනවා. ඒ කවුද? සන්දාන ගෘහපතියා. මේ උදුම්බරික තාපසයා කියනවා පිරිසට තථාගතයන් වහන්සේ කියන්නේ බොහොම නිහඬ බවට කැමති කෙනෙක්. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් නිහඬ බවට කැමතියි. ඒ නිසා කිසි කෙනෙක් කෑ ගහන්න එපා කිව්වා. පින්නතුනේ මේක කල්පනා කරලා බලනකොට ඒ කාලේ භික්ෂූන්ට විතරක් නෙවෙයි තාපසවරු බුදුහාමුදුරුවන්ගේ ගිහි ශ්‍රාවකයන්ට පවා පින්නතුනි ගරු කළා. ඒ කොච්චර ලස්සන කියමනක්ද සන්දාන ගෘහපතිය කියන්නේ ගිහියෙක්. මේ ගිහියෙක් කෙනකොට තාපසවරු කෑ ගැහුවේ නෑ. ඒ තාපස කණ්ඩායමේ නායකයා උදුම්බරික කියන තාපසයා තමන්ගේ පිරිස නිහඬ කරගත්තා. නිහඬ කරනකොටත් කිව්වේ මොකද්ද? ඔන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙනව නිහඬ බවට කැමති කිසි කෙනෙක් කෑ ගහන්න එපා කිව්වා. සන්දාන ගෘහපතියා තාපසාරාමයට ගියා. තාපසාරාමයට ගියාම මේ තාපසයා සන්දාන ගෘහපතියට කියමනක් කියනවා මොකක්ද ඒ කියමන නුඹේ ශාස්තුන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔය කැලෑවේ හැංගිලා ඉන්න මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි කමට කිව්වා. සන්දාන ගෘහපතියට පින්නතුනි මේකට ගොඩාක් දුක හිතුණා. ඇයි තථාගතයන් වහන්සේට නිකන් අවඥා සහගතව කතා කළා කියලා. මේ තාපසයට පින්නතුනේ තව නමක් තිබුණා නිග්‍රෝධ කියලා. නිග්‍රෝධ. ඉතින් මේ නිග්‍රෝධ තාපසය කිව්වේ මේ අවඥා සහගතව මේ කතා කළේ කාටද බුදුහාමුදුරුවන්ට. ওই බුදුහාමුදුරුවෝ කැලෑවේ හැංගිලා ඉන්නේ කැලෑවදල ඉන්නේ මේ ශ්‍රාවකයන්ට කතා කරන්න බැරි වෙච්ච කමට. ඒ විතරක් නෙවෙයි ඔය බුදුරජාණන් වහන්සේ බැරි වෙලාවක් මට මුණ ගැහුණොත් සන්දාන ගෘහපතියේ ඒ බුදුහාමුදුරුවෝට මාත් එක්ක කතා කළෙම ලේසියෙන් බේරෙන්න බෑ කිව්වා. ඔය ශ්‍රමණයන්ට අපි ළඟට එන්න කියන්න කිව්වා. ඔය කැලෑවැදල ඉන්න එපා කියන අපිත් එක්ක ඇවිල්ලා විවෘතව කතා කරන්න කියන්න. මේ විදියට කියනකොට පින්නතුනේ මේ කියන්නේ මේ දෙන්නගේ කතාබහ කාගේද නිග්‍රෝධ තාපසයගෙත් සන්දාන ගෘහපතියගෙත් මේ කතාව දිබ්බ සෝත ඥාණයෙන් ඒ කියන්නේ දිව කණින් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳගෙන අහගෙන හිටියා අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතෙන් පහළට බැස්සා පඩගහ නුවර ගොයි ගිජ්ජකූට පර්වතයේ පහළ තියෙනව පින්නතුනේ මෝර නිවාපේ කියලා මෝර කියන්නේ මොනරුන්ට මොනරුන්ට අබේදානයේ දුන්නු කැලෑවක් තියෙනවා ඒ කැලෑවේ තියෙනවා සුමාග දායි කියලා පොකුණක් අන්නේ පොකුණ ළඟට බුදුහාමුදුරු වැඩම කළා. ඒ කියන්නේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැලා සුමාගදායි කියන පොකුණ අයිනේ බුදුහාමුදුරු සක්මන් කළා. මේ සක්මන් කර කර ඉන්න බව දැක්කා නිග්‍රෝධ තාපසයා. නිග්‍රෝධ තාපසයා මේක දැක්කා. දැන් නිග්‍රෝධ තාපසයා කිව්වේ මොකද්ද? සන්දාන ගෘහපතියට කිව්වේ ඔය බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් කතා කරන් ලැබුණොත් මම උන්වහන්සේට හොඳ ඒවායින් දෙකක් කියනවා. මේ ආදී වශයෙන් කතා කළේ අවඥාසගතව. දැන් බුදුහාමුදුරුවෝ පේන්නම පින්නතුනි සුමාගදායි පොකුණානි බුදුහාඳුරු සක්මන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ උදුම්බරික කියන තාපසාරාමයට බුදුහාමුදුරු වැඩම කළා මේ වැඩම කරනකොට නිග්‍රෝධ තාපසය පින්නතුනි ඉස්සරහට ගිහිල්ලා අනේ තථාගතයන් වහන්සේ ස්වාගතං ස්වාගතං සාගතං ඒ කියන්නේ ආපු එක බොහොම හොඳයි වැඩම කරපු එක බොහොම හොඳයි ගොඩාක් කාලෙකින් දැක්කේ මේ ආදී වශයෙන් කියන්න පටන් ගත්තා දැක්කනේ පින්නතුනි නැතිතන දොස් කියනවා ඇතිතන ಗುಣ කියනවා ඒක හොඳ නැති ගතියක් ඉතින් ගොඩාක් කාලෙකින් දැක්කේ අනේ දැක්ක කල් මේ ආදී වශයෙන් කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ මොකොත් කිව්වේ නෑ. නිග්‍රෝධ තාපසයා බුදුහාමුදුර වඩම්මගෙන ආව තාපසාරාමයේ ඇතුළට. බුදුහාමුදුරන්ට වැඩ සිටින්න ආසනයකුත් දුන්නා. නිග්‍රෝධ තාපසයා මිටි ආසනයක වාඩි වුණා. වාඩි වෙලා නිග්‍රෝධ තාපසයා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ දැන් මේ මොකුත් නොදන්න ගන්නට මොකොත් බුදුහාඳුරන්ට කිව්වේ නැති ගාන්ට බොහෝම ගෞරවයෙන් බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ සම්පූර්ණයෙන්ම සංසිඳනව නම් මොන වගේ ධර්මයක් අහලාද ඒ ශ්‍රාවකයෝ සංසිඳෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිග්‍රෝධ ඔබ වෙන ආගමක කෙනෙක්. ඒ නිසා මම ඒ සංසිඳන මඟ කිව්වොත් නුඹට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිග්‍රෝධ තාපසේ ඔය ප්‍රශ්නේ වෙන විදිහකට අහන්න කිව්වා. මොකද මේක තේරුම් ගන්න බැරි වුණොත් ඒක මට තථාගතයන් වහන්සේ හැටියට ලොකු වෙහෙසක් කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කළා නිග්‍රෝධ තාපසේ ඔබේ ආගමේ යමක් උගන්වනවා නම් අන්න ඒකෙන් යමක් අහන්න කිව්වා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්න කිව්වා. බුදුහාමුදුරුවම ප්‍රශ්නේ අහනවා මොකද්ද අහන්න නිග්‍රෝධ මොන වගේ තපස් රැකීමකින්ද ශ්‍රාවකේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ මොන වගේ තපස් රැකීමකින්ද ශ්‍රාවකේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැත්තේ මෙන්න මේ විදියට අහන්න එහෙමවත් උත්තර දෙන්නම් කිව්වා පින්නතුනි බුදුහාමුදුරුවන්ට මේ ශ්‍රාවකේ සංසිඳලා පරිපූර්ණත්වයට පත්වෙන එක ගැන කියන්න බැරි කමක් නෙමෙයි. නමුත් ඒ පරිපූර්ණත්වය ගැන කිව්වොත් නිග්‍රෝධයට මේක තේරෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරු වදාලේ නිග්‍රෝධ නුඹේ ආගමක තියෙන දෙයකින් ප්‍රශ්නයක් අහන්න කිව්වා. අදාළ දෙයකින්. එතකොටම පින්නතුණි මේ හිටපු තාපස 300ක් පිරිස හිටියනේ. මේ 300 මහ ගෝසා කරන්න පටන් ගත්තා. අනේ තථාගතයන් වහන්සේගේ ආනුභාවයේ හරි පුදුමයි කියලා ගෝසා කරන්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් නිග්‍රෝ තාපසයා 300ටම කියනවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා කවුරු නිස්සද්ද වෙන්න. මේක මගෙත් බුදුරජාන් වහන්සේගේ අතර තියෙන කතාවක්. නිසා කිසි කෙනෙක් කෑ ගහන්න එපා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ නිග්‍රෝධයට මතක් කරනවා. නිග්‍රෝධය නුඹලගේ තපස් රැකීම පරිපූර්ණ වෙන්නේ කොහොමද? නුඹල කල්පනා කරන්නේ නුඹලගේ තපස් රැකීමේ එක ක්‍රමයක් තමයි ආරාධනා කළොත් ඒ ආරාධනාවට ගිහිල්ලා ඒ ආහාරය පිළිගන්නේ නැහැ කිව්වා. ඒ වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් දුන්නු කෑම වේල නුඹලා පිළිගන්නේ නැහැ කිව්වා. මේව තමයි නුඹලගේ තපස් රැකීම. ඒ විතරක් නෙවෙයි. දණ්ඩක් මුගුරක් අතේ තියාගත්තු මිනිස්සේ Tamanට කැම ටිකක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ කිව්වා. විවාහ වෙච්ච කාන්තාවක් කැම ටිකක් දුන්නොත් නුඹල ඒක පිළිගන්නේ නැහැ කිව්වා. ඒ වගේම බත්තලියේ උඩින් බෙදුවොත් පිළිගන්නේ නැහැ. බත්තලිය යටින් බෙදුවොත් තමයි පිළිගන්නේ. ඒ වගේම තවත් අපක්‍රමයක් තමයි නුඹලා කෑවට පස්සේ අතලෙව කනවා. ඔන්නව තමයි නුඹලගේ තපස් රැකීම. ඒ වගේම එක ගෙදරකට විතරයි කිව්ව නුඹලා පින්ඩපාත යන්නේ. ඒනුත් ගන්නෙ එක බත්ගුලියක් විතරයි කිව්වා. එහෙම නැත්නම් බත්ගුළු දෙකක් විතරයි කිව්වා. මේ තාපසකමය සම්පූර්ණයිද කියලා බුදුහාමුදුරු නිග්‍රෝධකින්. නිග්‍රෝධ කියනවා සාමිනි සම්පූර්ණයි කිව්වා. බුදුහාමුදුර වදාලා නිග්‍රෝධ මතක තියාගන්න මේ තාපස වැඩපිළිවෙලේ ඒ කියන්නේ නුඹලගේ මේ තාපස වැඩපිළිවෙලේ මේ පිළිවෙත් මගේ කෙලස් තියෙනවා කිව්වා. ඇයි? තාපසයෝ කල්පනා කරන්නේ මගේ තාපසකමිය විතරයි ශ්‍රේෂ්ඨ අනිත් ඒවා පහත්. ඒ කියන්නේ Taman හුවා දක්වනවා නුඹලා අනුන් හෙලා දකිනවා. ඒ තාපසල ක්‍රමේ නියමන ක්‍රමේ නෙමෙයි කිව්වා. නුඹලගේ තව ක්‍රමයක් තියෙනවා. නුඹලා තපස් රැක්කහම මේ තපසින් ආඩම්බර වෙනවා. මත් වෙනවා. ඒක උපක්ලේශයක්. ඒක එකක්. ඒ වගේම තමයි ඒ තාපසකමෙන් නුඹලා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා. ලාභයක් ලැබේ කියලා. බුදුහරන් කාලේ පින්නතුණිය වගේ මිනිස්සෙක් හිටියා තාපසෙක් හිටියා ජම්බුකාජීව කියලා. මේ ජම්බුකා ජීව කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගෙන කටත් අරගෙන ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා ජම්බුකා ජීවගෙන් අහනවා ඔය මොනවද කරන්නේ කියලා. හුලම්බනවා කියනවා. හුලම්බනවා කියනවා. ඉතින් මිනිස්සු කල්පනා කළා මේ ජම්බුකා ජීව කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගෙන මෙහෙ මෙන්නවයි කියන එක ලේසි නෑ. මිනිස්සු කරන්නේ මොකද්ද? මෙයාට ගිහිලා පොද සත්කාර කරනවා. මේ මොනව බලාපොරොත්තු වෙන්ද? මේ තාපසරකමයක් නෙවෙයි. මේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් කරන දේ. මේ විදිහට කටයුතු කළා. ඒ වගේම බුදුහාමුදුරුවෝ නිග්‍රෝධයට කියනවා නුඹල ආහාර ගන්නකොට රසදේ විතරයි කවගන්නේ. අනිත් දේවල් බැහැර කරනවායි කිව්වා. ඒ කියන්නේ ආහාරයක් ගත්තා මේ කොටස් දෙකකට බෙදනවා ආසා නැති දේ බැහැර කරනවා ආසා ඇති දේ විතරයි නුඹලා ගන්නෙ. ඕක නියම තපස් ක්‍රමේ නෙවෙයි. ඒ වගේම තමයි නුඹලා අන්‍ය ශ්‍රමණයන්ට ගරහනවා. ඒ විතරක් නෙවෙයි නුඹලා අනුන්ට ගරු කරන කෙනාටත් ගරහනවා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකෙක් හෝ ධර්මයක් දේශනා කළාට පස්සේ නුඹලා කවදාවත් ඒක සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැහැ කිව්වා. ඒක නියම තපස් ක්‍රමේ නෙමෙයි කිව්වා. ඒ විතරක් නෙමෙයි. නුඹල හැමදාමත් කරන්නේ අනුන්ගේ ගුණ මකා දානවා. ඒ වගේ නුඹල කරන්නේම දෙපිට කාට්ටු වැඩ කිව්වා. ඒ විතරක් නෙවෙයි. මිනිස්සුන් කෙරෙහි නුඹලා කිසි දවසක අනුකම්පාවක් නැහැ කිව්වා. ඒ විතරක් නෙවෙයි. නිග්‍රෝධ මතක තියාගන්න මේ කියපු හැම තපස් ක්‍රමයක්ම නුඹලගේ ඒ විතරක් නෙවෙයි මේ කියපු හැම තපස් ක්‍රමයක්ම උපක්ලේශයක් බව මතක තියාගන්න. බුදුහාර වහනවා මේ උපක්ලේශ නේද කියලා නිග්‍රෝධ. ඒ වෙලාවේ නිග්‍රෝධ තාපසය පින්නතුනි පිළිගන්නවා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඇත්තයි මේ සියල්ල උපක්ලේශයි කිව්වා. බුදුහාමුදුරු වදාලා නුඹලගේ තපස්කමේ වගේ නෙවෙයි නිග්‍රෝධ මේ තථාගත ශාසනය තුල පවතින තපස්කමය. මේ තථාගත ශාසනය තුල පවතින තපස්ක්‍රමය තමයි නිග්‍රෝධය. මගේ ශ්‍රාවකයෝ කොයි වෙලාවෙත් කල්පනා කරනවා මට තව දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ ශාසනයේ. එහෙම නැත්නම් මේ ධර්මයේ. අන්න එහෙමයි කල්පනා කරන්නේ. නුඹලා ටිකක් දැනගත්තාම හිතනවා ඒක ඔක්කොම දන්නේ අපි කියලා. නමුත් මගේ ශ්‍රාවකයෝ එහෙම නැහැ. මගේ ශ්‍රාවකයෝ ගොඩක් දැනගත්තත් කල්පනා කරනවා මට තව ගොඩාක් දේවල් බුදුහාමුදුරන්ගෙන් බුදුහාරන්ගේ ධර්මයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි. මගේ ශ්‍රාවකයෝ කවදාවත් නියම තපස්කමේ හැටියට අනුන් හෙලා දකින්නේ කිව්වා. ඒ වගේම තමයි මගේ ශ්‍රාවකයෝ කවදාවත් ඒ තපස්කමේ එහෙම නැත්නම් මේ පිළිවෙත් මගින් මත් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ආඩම්බර වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි මගේ ශ්‍රාවකයෝ ලාභයක් ලැබුණයි කියලා කවදාවත් ඒකෙන් උද්ධාමයටපත් වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම මගේ ශ්‍රාවකයන්ට ආහාරයක් ලැබුණාම ඒව කොටස් කොටස් වලට වෙන් කරන්නේ නැහැ කිව්වා. නුඹලා ආසාදේ විතරයි කිව්ව ගන්න අනිත් කොටස් බැහැර කරනවා ඒක එපා කියලා. නෑ. මගේ ශ්‍රාවකයා හැම දෙයක්ම පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි. මගේ ශ්‍රාවකයෝ දහමක් දේශනා කරනකොට ඒ දේශනාව අවසානයේ සාදු කියලා ඒ දේශනාව අනුමෝදන් වෙනවා කිව්වා. ඒ වගේම තමයි සැබෑ තාපසයා නිග්‍රෝධ කවදාවත් ක්‍රෝධයක් ඇති කරගන්නේ පුංචි දෙයට කිපෙන්නේ කිව්වා. බුදුහාමුදුර වදාලා මේ තාපස ක්‍රමය මේ තාපස ජීවිතය පිරිසිදුයි නේද නිග්‍රෝධ කියලා ඇහුවා. නිග්‍රෝධ තාපසය කියනවා ඇත්තටම තථාගතයන් වහන්සේ මේ තාපසකමේ පිරිසිදුයි. භාගතුන් වහන්සේ වදාලා මේ ක්‍රමයෙන් පිරිසිදු වෙන්නේ මේ කිව්වේ නිග්‍රෝධ පොත්ත විතරයි කිව්වා. නිග්‍රෝධහනව ඊට පස්සේ බුදුහාමුදුරුවනේ මේ කිව්වේ පොත්ත විතරනම් මේක අරටුව මොකද්ද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ වදාලා නියම තාපසයා ආකාර හතරකට පිරිසුදු වෙනවා කිව්වා. මොකද්ද? නියම තාපසය නිග්‍රෝධ කවදාවත් සතුම් මරන්නේ නියම තාපසය කවදාවත් අනුන්ගේ දේ ගන්නෙ නෑ. නියම තාපසය සත්‍යවාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. නියම තාපසය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් පිළිබඳව සොයන්න උත්සාහවත් වෙන්නේ කිව්වා. ඒ වගේම නියම ශ්‍රාවකයා නිදිමත බැහැර කරනවා. ඒ කියන්නේ පසුතැවෙන්න තියෙන දේවල් වලින් අයින් වෙනවා කිව්වා. දස දිශාවටම මෙත් සිත පතුරවනවා කිව්වා. පින්නතුනි මෙතන මේ බුදුහාමුදුරුව අදහස් කළේ නිදිමත බැහැර කරනවා කියලා ඉති පුරාණංච වේදනං ආහාරයක් ගන්න කිව්වේ ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නවුප්පාදෙස්සාමි. ඉති පුරාණංච වේදනං පටිහංකාමි ආහාරයක් ගන්න ඕනේ පෙරණි වේදනාව නැති කරගන්න. නවංච වේදනං නවුප්පාදෙස්සාමි. අලුත් වේදනාව ඇති නොවෙන්න ආහාර ගන්න ඕනේ. පරණ වේදනාව තමයි බඩගින්න. කෑමට පස්සේ ඇතිවෙන වැඩිපුර කෑමට පස්සේ ඇතිවෙන අලුත් වේදනාව තමයි උස්මෘත්තාවය. ඒ කියන්නේ බක්මතේ වැඩිලු නිදිමත වැඩි වෙනවා. ඒකයි බුදුහාමුදුරුව අදහස් කළේ. ඒ නිසා මගේ ශ්‍රාවකය එහෙම නෑ. ඒ විතරක් නෙවෙයි මේ භ්‍රමචර්යාව නේද නිග්‍රෝධ පිරිසිදු භ්‍රමචර්යාව තපස් රැකීම කියලා කියන්නේ. එහෙමයි භාගතුන් වහන්සේ මේක තමයි නියම තපස්කමය නියම පිළිවෙත් මඟ. දැන් සම්පූර්ණයිද කියලා ඇහුවා. ආ දැන් බුදුහාමුදුරුවනේ මේ ක්‍රමය සම්පූර්ණයි. බුදුහාමුදුරුව වදාලා නෑ නිග්‍රෝධ මේ කිව්වේ එලේ විතරයි කිව්වා. තවම සම්පූර්ණ නෑ කිව්වා. ඊට පස්සේ අහනවා නියම තපස් ජීවිතේ බුදුහාමුදුරුවනේ හරය ගන්නෙ කොහොමද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ ලස්සනට දේශනා කරනවා පින්නතුනි නියම තාපසයා ඒ කියන්නේ තපස් ජීවිතේ හරය ලබා ගන්න කෙනා ජීවිතේ ආපස්සට හැරිලා බලනමයි කිව්වා. ආපස්සට හැරිලා බලලා තමන්ගෙන් අතීතයේ සිද්ධ වෙච්ච කිසි වරදක් ආපහු ඇති නොවන විදියට ඒ පුජ්‍යලයා තමන්ගේ ජීවිතයේ පිළිබඳව ජීවන රටාව පිළිබඳව ඒ පුජ්‍යලයා තමන්ටම වග කියා ගන්නවා. ඒ කියන්නේ ආපහු ඒ වරදක් තමන්ගේ ජීවිතයෙන් අනු තවත් කෙනෙකුටවත් තමන්ටවත් නොවන විදියට ඒ පුජ්‍යලයා නියම පිළිවෙත් මඟ හදාගන්නම කිව්වා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ විදියට කිව්වට පස්සේ පින්නතුනේ ගෝලය හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවන්ගේ පිළිවෙත් මඟ හරි පුදුමයි. මෙහෙම කෑ ගහනකොට නිග්‍රෝධ තාපසයා ආපහු මේ 300ම තමන්ගේ තාපසවරු 300ම නිහඬ කළා. මේක තථාගතයන් වහන්සේත් මගෙත් අතර තියෙන කතාවක්. ඒ නිසා කිසි කෙනෙක් කෑ ගහන්න එපා කිව්වා. සන්දාන ගෘහපතියා මේ සියල්ල අහගෙන ඉඳලා මේ හැම එකක්ම අහගෙන ඉඳලා සන්දාන නිග්‍රෝධ තාපසයට කියනවා ඔබට මම කිව්ව නේද තථාගතයන් වහන්සේගේ ස්වභාවය. නමුත් නුඹ කිව්වේ තථාගතයන් වහන්සේ මුණ ගැහුනොත් මං හොඳ වෙන්න දෙකක් කියන්නම් කිව්වා. ඒ විතරක් නෙවෙයි. නුඹ තව දෙයක් කිව්වා. නිග්‍රෝධ ඔය බුදුහාමුදුරුවෝ කැලෑවට වෙලා හැංගිලා ඉන්නේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි කමට කිව්වා. නමුත් දැන් ඔබට තේරෙනවා ඇති මගේ සාස්තුන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. ඊට පස්සේ නිග්‍රෝධ කියනවා ඇත්තටම මට වැටහෙනවා මුකුත් නොකිය පින්නතුණි අවසාන මොහොත වෙනකොට නිග්‍රෝධ තාපසය බිම් බලාගත්තා. ඕ මූණ උඩට හැරෙුවේ නෑ බිම් බලාගත්ත බලාගත්තමයි ඒ කියන්නේ තමන් වැරදි කියලා නිග්‍රෝධ තාපසය තේරුම් ගත්තා. බුදුහාමුදුරුව අහනවා නිග්‍රෝධ තාපසයගෙන් නිග්‍රෝධ බුදුරජාණන් වහන්සේලා ගැන නිග්‍රෝධ කොහොමද අහලා තියෙන්නේ ඊපස්සේ නිහඬ වුණා බුදුහාමුදුරුව වදාලා නිග්‍රෝධ මතක තියාගන්න බුදවරු කියලා කියන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා තමතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බුත් පරිනිබ්බානාය ධම්මං දේසේති ඔන්න තථාගතයන් වහන්සේගේ ස්වභාවය මොකද්ද බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං සේසේති බුදුරජාන් වහන්සේ අවබෝධය ඇති කරගෙනමයි කියන්නේ අවබෝධය ඇති කරගෙනමයි අනුන්ට ධර්මයේ අවබෝධ කරවන්නේ. එහෙම නැතුව ආවට ගියාට නෙවෙයි. පින්නතුනි තථාගතයන් වහන්සේ ඒක වෙලාවක භික්ෂුන් වහන්සේට මතක් කරනවා මහණෙනි. සීලු කෙලෙස් නැති වෙන තොරාවට මම ලෝකයාට කවදාවත් කිව්වේ නැහැ කෝ බුදු වුණා කියලා. හැබැයි මහණෙනි යම් දවසක මගේ සියලුම ක්ලේශයන් ප්‍රහාණය වුණාද අන්නදාට තමයි මම කිව්වේ ලෝකෙට මම බුද්ධත්වයටපත් වුණා කියලා. ඒ කියන්නේ මේ කෙලෙස් නැති කරන්න තථාගතයන් වහන්සේත් ලොකු වෙහෙසක් කරගෙන තියෙනවා අනාදිමත් කාලයක් මුළුල්ලේ. සීනාද සූත්‍රයේදී බුදුහාමුදුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා පින්නතුන්ට මතක ඇති සාරිපුත්ත මේ බුදු වෙන්න යන ගමනේදී මම නොවින්ද දුකක් නෑ කිව්වා. එක අවස්ථාවක මට මතකයි සාරිපුත්ත මම සුසාන භූමියට ඒ කියන්නේ අමුසොහනට ගියාකෝ භාවනා කරන්න. ඒ භාවනා කරන්න ගියත් වෙලාවේ සාරිපුත්ත මට නිදිමත හැදුනා. නිදිමත හැදිච්ච මම සාරිපුත්ත මගේ ඔළුවේ තිබුණු ජටාව ඒ කියන්නේ ඔළුව ගැට ගන්න රෙදි කඩ අරගෙන මම බිමෙලා ගත්තා. එලලා ඒක දිගේ ඇරලා ඒ අමුසොහොන තිබුණු මිනි ඇටකට මම ඔක්කොම එකතු කළා කිව්වා. ඒ එකතු කළේ මම ගොළුයි බඳින ජටාවට එකතු කරලා මිනි ඇටකටු එකතු කළ එකතු කළ එකතු කරලා මේකෙන් ගහගත්තා කිව්ව ගැටයක්. ඒ කියන්නේ පොට්ටනියක් හදාගත්තා කිව්වා. හදාගෙද ඒක ඔළුවට තියාගෙන සාරිපුත්ත මම සොසාන භූමියේ බුදිය ගත්තා කිව්වා. ඒ බුදියගෙන ඉන්නකොට හරක් බලන දරුවෝ ඒ කියන්නේ ගොපළු දරුවෝ ඇවිල්ලා මගේ කන් වලට කෝටු වලින් එන්නේ කිව්වා මේ මොන මලමිනියක්ද කියලා. නමුත් සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එන්න එක මිනිස්සෙක් කෙරෙහිවත් ඒ කියන්නේ ගොපළු දරුවෙක් කෙරෙහිවත් කිසියම් द्वේෂයක් ඇති කරගත්ත බවක් මට මතක නෑ කිව්වා. මට ඕනුනේ එහෙම හරි කමක් නෑ දුක් විඳලා මේ බුදු වෙන්න මිසක මට වෙන දෙයක් ඕනුන්නේ නෑ කිව්වා. ඉතින් බලන්නකෝ පින්නතුනේ තථාගතයන් වහන්සේ මේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් කොච්චර දුක් විඳද? මේ පිළිවෙත් මගේ බුදුහාමුදුරුව තමයි පින්නතුනේ ඒ දුක් විඳකම කෙනා. නමුත් අපිට දැන් මේ ලෝකයේ අමුතුවෙන් කුසල් හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ පින් හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ අපිට හොයාගන්න බැරි අමාරු දේ තථාගතයන් වහන්සේ බොහෝ දුක් විඳලා පින්නතුනි අවබෝධ කරගත්තේ ඉතින් මෙහෙම කිව්වට පස්සේ නිග්‍රෝධ කියනවා බුදුරජාන් වහන්සේ මම මගේ වරද පිළිගන්නවා. මම ඔබ වහන්සේට දොස් කිව්වා. ඇත්තයි මම ඔබ වහන්සේ නැජිතන දොස් කිව්වා. අජිතන මම හොඳ කිව්වා කිව්වා. නමුත් මින් පස්සේ කිසියම් දවසක තථාගතයන් වහන්සේට අගෞරවයක් වෙන විදිහට මම කටයුතු කරන්නේ මේක තමයි තථාගතයන් වහන්සේ නියම තපස්ස එහෙම නැත්නම් නියම භ්‍රමචර්යාව නියම පිළිවෙත් මග මේකයි කියලා මට දැන් වැටහෙනවා කියලා නිග්‍රෝධ බුදුහාමුදුරන්ට මතක් කළා. බුද්ධිමත් බුදුහාමුදුර දේශනා කරනවා බුද්ධිමත් මිනිස්සෙක් මගේ ළඟට පැමිණෙනව නම් නිග්‍රෝධ මට පුළුවන් කෝ ඒ මිනිස්සයට ධර්මයේ දේශනා කරන්න. පහසුවෙන්ම දේශනා කරන්න පුළුවන් කිව්වා. ඇයි? ඒ මිනිස්සයට ඒ දහම අහන්න උවමනාවක් තියෙනවා. අවබෝධ කරගන්න ලොකු කැපවීමක් ඒ මිනිස්සයාගේ තියෙනවා. ආන් එතකොට මට වැටහෙනවා මේ මිනිස්සයට මේ ධහම දේශනා කළොත් හොඳයි කියලා. නමුත් නිග්‍රෝධ මම නුඹට කලින් කිව්වේ මේ දේ කිව්වොත් නුඹට වැටහෙන්නේ කියලා. එයින් වෙන්නේ තථාගතයන් වහන්සේ වෙහෙසටපත් වීමක් පමණයි. ඒකයි මම කිව්වේ නුඹේ ආගමේ දෙයකින් ප්‍රශ්න යහන්න අන්න එතකොට මට පුළුවන් ඒ දෙයට උත්තර දීලා නුඹ නියම මාර්ගයට අරගෙන එන්න කියලා. පින්නතුනි බලන්නකෝ බුදුරජාන් වහන්සේගේ මග කොච්චර ලස්සනයිද? නියම විදිහට අරගෙන ආවා. ඊට පස්සේ කියනවා මා ළඟට ඇවිල්ලා නියම විදියට හික්මුනොත් නිග්‍රෝධ සතියක් ඇති මේ ධහම අවබෝධ කරගන්න. නියම විදියට හික්මුනොත් සතියක් ඇති කිව්වා. හැබැයි කට්ට කන් නැති, ඒ වගේම බිරිෂියා නැති, ඒ වගේම හිතේ කුහකකම් ආදී මේ කිසිවක් තියාගෙන නැති මේ විදියට නියම විදියට හිත පාරිශුද්ධත්වයටපත් වෙච්ච කෙනෙකුට ඒ කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා ඉරිසියා කරන්නේ නැති. ඒ වගේම අනුන්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැති. මේ ආදී වශයෙන් හොඳ ගතිගුණ තියෙන චිත්ත සංහිඳියාවක් තියෙන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න සතියක් හොඳටම ඇති කිව්වා. හැබැයි මේවෙන් අහක් වෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝට මේ නිග්‍රෝධ කියනවා අනේ බුදුරජාන් වහන්සේ මේක තමයි නියම නියම පාරිශුද්ධත්වයේ හැටියට මම ඔබ වහන්සේගේ දකින්නේ බුදුහාඳුර මතක් කළා නිග්‍රෝධ දැන් මේ ධහමත පැහැදුනා කියලා නුඹේ පිරිස අතහරින්න එපා කිව්වා. නුඹට දැන් 300ක් පිරිස හිටියා. ඒ කියන්නේ මම මුණ ගැහෙන්න කලින් නිග්‍රෝධට 300ක් තාපසව හිටියා. නුඹේ යටතේ හිටියේ 300ම. ඉතිසායේ ඒ ඇත්තන්ට රැකවරණයක් තියෙන්න ඕනේ. ඒ ඇත්තන්ට පිහිටක් තියෙනවා. මොකද ඒ ඇත්ත බලාපොරොත්තුනේ නුඹේ පිහිටයි. අන්නේ පිහිට සලසන්න ඕනේ. මේ තථාගතයන් වහන්සේ යමක් දේශනා කළා මේ දේ හරිය කියලා මේ අසූ පමණින් කවදාවත් ඒ දේ පිළිගන්න එපා. දැන් නුඹ නුවණින් කල්පනා කරලා නුඹට බුද්ධිය තියෙනවා නුවණින් කල්පනා කරන්න මොන දේද හරි මොන දේද වැරදි මොන දේද පිරිසිදු මොන දේද අපිරිසිදු මොකද්ද ධර්මයේ මොකද්ද අධර්මයේ කියලා නොබේ නුවණින් වටහා ගන්න කිව්වා. අන්න ඒ වටහාගත්තු දවසට නුඹ මේ පිළිවෙත් මගට ඇවිල්ලා මේක පිළිපදින්න. එතකොට නුඹටම වැටහෙවි නිග්‍රෝධ මේක තමයි නියමාගය කියලා. ඉතින් මේක තමයි පින්නතුනේ බුදුරජාන් වහන්සේගේ පිළිවෙත් මග. මුත් මේ සූත්‍රය අවසාන වෙනකොට කිසි කෙනෙක් නිවන් දුටු බවක් මේ සූත්‍රය අවසානේ නෑ. කෙසේ හෝ මේ සන්දාන ගෘහපතියා තථාගතයන් වහන්සේට වන්දනා කළ පින්නතුනේ එතනින් ගියා බුදුරජාන් වහන්සේත් එතනින් රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුර වැඩම කළා. ඉතින් අවසානයේ සාදු සාදු සාදු කියලා නිග්‍රෝධ තාපසයා මේ තථාගතයන් වහන්සේගේ දේශනාව පින්නතුනි අනුමෝදන් වුණා. එහෙම නැත්නම් මේ දේශනාවට සාදු කියලා අනුමෝදන් වුණා. ඉතින් මේ තමයි දේශනාව. මේ දේශනාවේ හරිය හැටියට ගන්න තියෙන්නේ මේ නිෂ්ඵල දෙයකින් කවදාවත් විමුක්තිය හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ නියම පිළිවෙත් මගක් දේශනා කළා තියෙනවා. අන්න ඒ පිළිවෙත් මගේ හරි විදියට ගියොත් පමණයි පින්නතොනි මෙහි ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. අර දිනක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මට මතක හැටියට ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයට බුදුහාමුදුර මතක් කරනවා ගණක මොග්ගල්ලාන ගණක මොග්ගල්ලාන තථාගතයන් වහන්සේ දේශනා වහන්සේලා හයියෙන් සාදු කිව්ව සාදු සාදු කියලා. බුදුහාඳුර වහනම ගණක මොග්ගල්ලාන්ට මේ දේශනාව තේරිලාද සාදු කිව්වේ නැත්නම් නිකම්ම සාදු කියුණාද කියලා. නෑ බුදුරජාණන් වහන්සේ ඔබහන්සේගේ දේශනාව මට හොඳටම වැටහුණා කිව්වා. හොඳටම තේරුණා ඒකෙන් මම සාදු කිව්වේ කියලා. ඒ වෙලාවේ ජනක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය අහන බුදුහාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ ගොඩාක් ධර්ම දේශනා කරනවා. බණ කියනවා. මේ බණහල අවසාන මිනිස්සු හයියෙන් සාදු කියනවා. බුදුහානේ මේ සාදු කියන හැම මිනිස්සෙකම නිවන් දකින්නවද කියලා ඇහුවා. බුදුහාඳුරෝ ලස්සන උපමාවක් කරගෙන පැහැදිලි කරනවා මොග්ගල්ලාන නුඹ දන්නවද දෙවුරන් වෙහෙරට යන පාර. එහෙමයි තථාගතයන් වහන්සේ මම ඒක දන්නවා. අපි හිතමු දෙවුරන් වෙහෙරට යන්න පාර දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සු ඇවිල්ලා අහනවා දෙවුරන් විහිදට යන පාර කොහෙද කියලා. අර මිනිස්සයා කියනවා පාර දන්නේ නැති මිනිස්සයාට මේ මිස්සරහට යනකොට ඔයාට ගමක් හම්බ වෙවි ගම පහු කරන්න. තව දෙකුදරක් යන්න එතකොට ඔයාට නියම් ගමක් හම්බ වෙවි. ඒ නියම් ගමත් පහු කරගෙන ටික දුරක් යන්න එතකොට මහ කැලෑවක් හම්බ වෙවි. කැලෑව පහු වෙනකොටම ලස්සන පන්සලක් තියෙනවා. ඒක තමයි දෙවුරන් විහෙර කියලා කියන්නේ. මේ පාරාගත්තු මිනිස්සය මොකද්ද ඔළුවේ තියාගෙන පාර වරද්ද ගන්නවා. තවත් මිනිස්සෙක් ඇවිල්ලා අහනවා මට දෙවුරන් විහෙරට යන්න පාර කියන්න කියලා. මෙහෙම කියනකොට අර විදියටම පාර කියනවා. මේ මිනිස්සය දෙන්නටම පාර කියන්නේ එක විදියට. නමුත් මේ පළවෙනි වතාවට පාරාගත්තු මිනිස්සයා මොකද්ද ඔළුවේ තියාගෙන පාර වරද්දගෙන පින්නතුළු වෙන පැත්තකට ගියා. නමුත් සිහි බුද්ධියෙන් හරියට පාරහගත්තු මිනිස්සයා දෙව්රම් වෙරට ගියා. අන්න ඒ වගේ බුදුහාමුදුර වදාලා ධනක මොග්ගල්ලාන මතක තියාගන්න නිවනට යන්න, ඒ කියන්නේ දෙව්රම් වෙහෙරට යන්න නුඹ දෙන්නටම පාර එක විදියට. නමුත් පාර වරද්දාගත්තේ නුඹේ වරදක් නිසා නෙවෙයි. ඒ මිනිස්සයා කියන දේ හරියට අහගෙන හිටියේ නෑ කිව්වා. අන්න ඒ වගේ තමයි මමත් මේ සත්වයන්ට මිනිස්සුන්ට නිවනට යන්න පාර කියන්නේ ඒක විදියට. නමුත් පාර වරද්දගත්තට ඒක මගේ වරදක් නෙවෙයි කිව්වා. ඔව්. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ නිග්‍රෝධටත් නේම පිළිවෙත්ම ගනුගමනය කළොත් නුඹට සතියක් ඇති මේ ධර්මයේ මොකද්ද කියලා දකින්න. අන්නේ ධර්මයේ දැක්ක දාට නිග්‍රෝධ නුඹට පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුනගන්න. නිසා මේ දේශනාව පින්නතුනේ දේශනාවේ ලස්සන කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මහා පුදුමාකාර විදියට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නියම විදියට නියම පිළිවෙත් මකට ගෙනාවා නිග්‍රෝධ තාපසයා. ඒ විතරක් නෙමෙයි නිග්‍රෝධ තාපසය මේකට පැහැදුනාට පස්සේ බුදුහාඳුර මතක් කළේ මේ එක දෙයකින් පහදින්න එපා. තථාගතයන් වහන්සේ දැක්කා කියලාවත් උන්වහන්සේගෙන් ධර්මයක් අහුවා කියලාවත් ඒ පහදින්න එපා. නුඹට දැන් 300ක පිරිසක් ඉන්නවා 300 පිරිස හික්මවන්න ඕනේ. ඒ කියන්නේ නුඹ තමයි නායකයා, නුඹ හරි මඟ කියලා දෙන්න ඕනේ. අන්නේ කියලා දෙන ගමන් කල්පනා කරන්න මොකද්ද මේ පිළිවෙත් මගේ නියම පිළිවෙත එහෙම නැත්නම් හරි ආර්ය මාර්ග ප්‍රතිපදා මොකද්ද කියලා අවබෝධ කරගන්න. ආන්නේ අවබෝධයක් ඇති කරගත්තු දවසට නුඹට වැටහෙවි නිග්‍රෝධ නියම පිළිවෙත කියන්නේ මොකක්ද කියලා. ඉතින් අන්න ඒ විදියට පින්නතුනේ තථාගතයන් වහන්සේ නියම ක්‍රමයට හික්මවලා මේකේ අනුත්තරෝ ප්‍රසිද්ධම්ම සාර්ථී කියන ගුණය මෙතනදී බුදුහාමුදුරන්ගේ ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කවුරුත් දන්නවා. ඉතින් මේ ගැන හිතලා කල්පනා කරලා තවත් බුද්ධි අවදි කරගෙන මේ දේශනාව පිළිබඳව නැවත කරුණු හොයන්න, විමසන්න එවිට පින්නතොනි ඔයත්තන්ට මේ දේශනාවෙන් ගත යුතු හරය නියම විදියට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. නිසා තථාගතයන් වහන්සේගේ භ්‍රමචර්යාව එහෙම නැත්නම් පිළිවෙත් මඟ නියම තපස හැටියට බුදුහාමුදුරු දේශනා කළේ මෙන්න මෙයයි. ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන්න අදිස්ථාන කරගන්න හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් පහල කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්නේ ඉතින් අද මේ දේශනා කරන්ටේ දුනේ දීඝනිකායේ තුන්වෙනි කොටසේ උදුම්බරික සීනාද සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේ එවාගේම නිග්‍රෝධ තාපසයාත් අතර ඇති වුණු ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයයි මේ සූත්‍ර දේශනාවේ එවාගේම සන්දාන ගෘහපතියා තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවකින් යුක්තව කටයුතු කරපු කෙනෙක් ඒ වැරදි පිළිවෙත් මගක් අනුගමනය කළ නිග්‍රෝධ තාපසයා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා නියම පිළිවෙත් මගට පැමිණියා. ඒ විතරක් නෙවෙයි අන්තිමට නිග්‍රෝධ තාපසයා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේ බුදුරජාණන් වහන්සේ මේක තමයි නියම ධර්මයේ මේක තමයි නියම පිළිපැදීම. නමුත් බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ නිග්‍රෝධ නුඹ 300ක් පිරිස පාලනය කරනවා. ඒ 300ක් පිරිස අතරමං නොකොට නුඹත් ඒ ඇත්තන්ට නියම පිළිවෙත් මඟ කියලා දීලා නියම ආරි මාර්ගයට ගන්න පුළුවන් ශක්තිය ලබන්න පුළුවන් විදියට ඒ ඇත්තොත් හදාගන්න. අන්න ඒ තථාගතයන් වහන්සේ ළඟ තිබිච්ච හොඳ ගුණයක් පින්නතුනි ඒ දැක්ක පමණින් පැහැදුණු පමණින් බණ ඇසූ පමණින් බුදුහාමුදුරුවෝ මේ ශාසනයට කෙනෙක් ඇතුළත් කරගන්න උත්සාහවත් උනේ නැහැ. උන්වහන්සේ වදාලේ නිග්‍රෝධයට මතක් කළේ නුඹට බුද්ධිය තියෙනවා බුද්ධිය අවදි කරලා නියම මාර්ගය මොකක්ද කියලා දැනගෙන අවබෝධ කරගෙන ඒ පිළිවෙත් මගට එන්න. එතකොට නුඹටම වැටහෙවි. නියම ධර්මය කියන්නේ මොකක්ද? අධර්මය කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මොකක්ද? අකුසලය කියන්නේ මොකක්ද කියලා වැටහෙයි කියලා. ආන්නේ තත්ත්වයටත් බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධ තාපසය පින්නතුනි හිතන්න පුළුවන් විදියට නිග්‍රෝධ තාපසයට බුදුහාමුදුරුවෝ කරුණ පැහැදිලි කළා. එයයි අද දේශනාවේ සාරය සැකවෙන් සිහිපත් කළොත් එනිසාද මේ දේශනා කරන්නට යෙදුනේ උදුම්බරික සීනාද සූත්‍රයේ බුදුරජාන් වහන්සේගේ නියම පිළිවෙත් මඟ අනුගමනය කරන කෙනෙකුට සතියක් තුල පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙන බවයි තථාගතයන් වහන්සේ මතක් කළේ. ඒ නිසාද මේ දේශනාවෙහි දායකත්වයේ බාරගත්තා වූ පින්නතුන් යනම් ගම්මාදිය සිහිපත් කරන්ට යෙදුන ඒ මිය පල්ලව සපත්වන්ට යෙදුණු සිහි කටයුතු සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඇත්තන්ගේ සාංශාරික භවගාමී ජීවිත සුවපත් වේවා උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වා ඒ සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වාගේම උපන්දින සිහිපත් කරන්ට යෙදුණු සෙත් ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වුණු ඒ පින්වත් හැමදෙනාටමත් සුබ උපන්දිනයකට ආචරි සෙත් ප්‍රාර්ථනා සිද්ධ වේවා උතුම් රත්නත්‍රේහි අනන්ත ගුණානුභාව බලයෙන් සියලු යහපතම සිද්ධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ කුතටුව චන්දන විහාරී විහාරාධිපති මාර්ගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනයේ කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු